හොඳට සක්මන් කරලා මොන අතපය හොදන සීතල කරගෙන පහසු ඊගවක වාඩි වෙලා ඒ යෝගාවචරයා රූප කර්මස්ථානයකට නැත්නම් කාය ගත සතියකට ඉතේ දාගෙන වාඩි වෙලා ඉන්නකොට ඒ යෝගාවචර ඉස්ලාම ඒ රූප කර්මස්ථානයේ වෙන ආස්වාද ප්‍රසාදී හෝ ඉන්දීම කිලිම හෝ වායෝ පොට්ටබ රූපයකට හිතියෝ දාගෙන ඉන්නවා ඒක නැත්නම් තමන් ඉන්නේ ඉරියව්වට හෝ ඒ කොයි එකටත් කියනවා කායගත සති කියලා. ඒක සිංහලෙන් කාග්‍යාසි කියලා අලා තිනවා. ඒක ඉඳගෙන ඉන්නකොට ආරම්භයේදී රූප ධර්මයේ වශී කරගෙන රූප ධර්මයේ කීකර කරගෙන රූප ධර්ම හොඳට හේතුපත්ගෙන යනකොට ඕනම යෝගාවචරයකට විනාඩි 20 35 අතර කාලේ ඉතින් මේ වේදනාව එන්න පටන් ගන්නවා. මේ වේදනා එතනදී ගැමි විවරය හැටියට දුක් වේදනා තමයි දැනෙන්නේ. නමුත් හොඳට භාවනාවේ දක්ෂ කෙනාට ඉඳගෙන ආනාපානෙ හොඳට කීකරු කරගන්න පුළුවන් වුණොත් ආනාපාන හොඳට සතිය පිහිටව ගන්න පුළුවන් වුණොත් සමාජලාට අර අදක්ෂ කෙනා එහෙම නැත්නම් භාවනා පිළිබඳව ආධුනික මනසක් ඇති කෙනා කයේ දුක් වේදනා විඳින අතර දක්ෂය අය වෙනකොට සුඛ වේදනාවක් විඳින වෙන්නත් ඉඩ තියෙනවා. එයාට එතකොට ආනපානය හරහා ආස්වාසය පාස ආස්වාදයක් දැනෙන්න පටන් ගන්නවා. අනේ ඉඳ ගන්න ගන්න හුස්මක් දිගට මල් මාලිකට මල් ලබ ගන්නවා වගේ හොඳට දැනෙනකොට මූලික නීවරණ ධර්මයන්ගේ නපුරු බලපෑම යම් ප්‍රමාණයකට සීමා කරගත්තා නම් එයාට සුඛ වේදනාවක් උනත් දැනෙන්නේ තියෙනවා. ඒ විදිහට කොහොම කරන්නේ ඉඳගෙන ටික වේලාවක් යනකොට රූප පිළිබඳව භවනා මනස්කාර යොදායින යෝගාවචරයට එක්ක දුක් වේදනාවක් එක්ක සුඛ වේදනාවක් කියන මේ දෙකෙන් වේදනාව ඉස්මතු වෙනවා. ඇති ඉස්මතු වීම උපදිනෙක් හිතා ගන්නවා ඒක මේ සුඛ වේදනාව අපේකන හිතා ගන්නවා මගේ භාවනාව හොඳ නිසා කියලා ආඩම්බර වෙනවා. දුක් වේදනාව අපේකන කනගාටු වෙනවා. ඒක මගේ මොකක් හරි දෝෂයක් වෙන්න ඇති. මේක මගේ ඒ ශීලයේ අඩුපාඩුවක් වෙන්න ඇති භාවනා මනසකාරයේ අඩුපාඩුවක් වෙන්න ඇති මේක මට කරන දඬුවමක් වෙන්න ඇති මේක මගේම කර්මයක් වෙන්න ඇති කියලා අර දුක් වේදනාවට Tamanට සුදුසු අර්ථකථන දෙනවා සුඛ වේදනාවෙන් එක නම් බොහොම ආඩම්බර වෙනවා අනික් කටියට නෑ මට විතරයි සුඛය තියෙන්නේ කියලා ඒ කෝප වුණත් කොයි කෙනාටත් මේ වේදනා ආශිස්මතු වෙනවා සර්වචනාන්තර උනත් රහතන් වහන්සේ නමකට උනත් වාඩි වෙලා ටික වෙලාවක් ඉන්නකොට කීඩියා වෙන්නකොට ඒ වේදනාව විසමතු වෙන. අනේ වේදනාව දිහා පෘථග්ජනය කොහොමද බලන්නේ? ඒ වගේම භාවනා කරන යෝගාවචරය කොහොමද බලන්නේ? ආර්ය ශ්‍රාවකයා කොහොමද බලන්නේ කියන එක ඒ සර්වඥාන්සේ මෙතන විස්තර කරන්න හදන්නේ. ඒක නිසා ඕනෑම වෙලාවක අර වගේ ආනාපාන සතිය කරගෙන ඒක කීකරු කරගන්න බැරි වෙලා අම්බාම් කරගන්න බැරි වෙලා උස්මන හිත පාත් ගන්න බැරි වෙලා ඒ මන්දිවට අලිමන්දිවට හරක් කියලා වේදනාවක් එන්න පටන් ගන්නතර පස්සේ ඒ පු탁ඥයා එවනම් දෙවි කියනවා නම් භාවනා පිළිබඳව පුරුදු පුහුණු නැති කෙනා ඒ දුක් වේදනා වෙනකොටම ඒකට වෛර කරනවා එහෙම නැත්නම් ඒකට විවිධ ආකාරයෙන් තමයි හිත වට ගන්නවා පශ්චාත්තාප වෙනවා අනේ මෙච්චර දුර ඇවිල්ලා මෙච්චර සිල් අරගෙන මෙච්චර භාවනා කරන පිළිසක් භාවනා කරදී අනික් කටිය ශෝකකින වාඩිලා භාවනා කරනවා මට විතරක් බෑනේ මට වේදනාවනේ අනේ නොදකින් මංගගේ කාලකන්ණිය කියලා ඉතින් අර වේදනාවත් එක්ක හැප්පෙන ගතිය ඒ වේදනාව ආපුවාම පුතඥය කරන දෙයක් ඒ වගේම සුඛ වේදනාවක් ආපුවාම අනික් කටිය දිහා බලනකොට ඇඹරෙනවා පෙරලෙනවා මම විතරක් නෑ මම විතරක් දිගට භාවනා කරනවා මට භාවනාව හරියට කියලා අර එන වේදනාවේ ආඩම්බර හැඟීමක් ඇති කරගන්නවා. ඉතින් මේ විදිහට මේ සැප දුක වශයෙන් පේන මේ වේදනා චෛසික දෙකම මතුවෙන හැම වෙලාවකම පෘථග්ජන පුද්ගලයාට යටින් සුඛ වේදනාව එනකොට ඒක පිළිබඳව රාගානුසයත් දුක් වේදනාව එනකොට ඒකට පටිඝානුසයත් දෙක කිට්ටු කරනවා ඒක අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ වේදනාව විතරයි. නමුත් වේදනාව පිළිබඳව මනින මිම්ම තෝරන තේරිල්ල හීන් නූලෙන් යටින් යනවා දුක් වේදනා එනකොට අනිවාර්යයෙන්ම නොදකින් නොපතන් කියන අටිගානුසය හිතයට වැඩ කරනවා. සැප වේදනාව වෙනකොට අනේ මට මේක දිගට වේවා. අනේ අනික් අයට නැතුව මට ලැබිච්ච එක හොඳක් කියලා රාගානුසය වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේ වේදනාව ඉස්සරහට ඇවිල්ලා වැඩ කරනකොට අර හීන නූලෙන් යටින් යටිපහුව වෙන මේ අනුශේ ධර්ම දාන ගන්න දක්ෂ නැති යෝගාවචරයා අනිවාර්යයෙන්ම ඒ වේදනාව නිසා සපනං නැත්නම් දුකනං එයින් මතුවෙන අනුශේ ධර්ම වලට යට වෙලා අන්තිමට හිත අන්දබන්ද කර ගන්නවා එහෙම නැත්නම් මේ වේදනාව පිළිබඳව ඍජු, निराවුල්, සරල බැල්මක් කරගන්න බැරුව මේ වේදනාව පිළිබඳව විකෘති එහෙම නැත්නම් විපල්ලාස හැඟීම් පහල කරගන්න. ඒක ප්‍රත්‍යජනක ඇති. ඒක කවදාකවත් එක්කෙනෙකුගේ දෝෂයක්වත් එහෙම නැත්නම් එක්කෙනෙකුගේ බුද්ධිලික වැරද්දක් නෙමෙයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් උත්‍රාජානංශේ මේක අත්දකලා තියෙනවා. උත්‍රාජානයට මේක සිද්ධ වෙන හැටි සිද්ධ වෙන බව බුදුජානන්සේ අනුකම්පාවෙන් දැනවදාරන ඒකල ක්‍රමයක් කියලා දෙනවා මේක වෙන එක උඹේ දෝෂයකට වෙන එකක් නෙවෙයි මේක චිත්ත ධර්මයක් මේක දිහා බැලිය යුතු ආකාරයේ වෙනසක් ආවොත් මේක නපුර නැති කරන්න මේක විෂ කපන්න පුළුවන් මේක ඇල්මරා ගන්න අන්නේ බරල ක්‍රමය ගුරු මුෂ්ටියක්වත් බුදුජානනාංශ හොයාගත් එකක්වත් එහෙම නැත්නම් බුදුජානනාංශයේ ප්‍රමණම් කළ හැකි පුත්‍රයන් යන කරන්න බෑ කියලා මට විතරයි පුළුවන් උඹලාට බෑ කියලා බුදු දෙනස වෙනසක් ඇති කරන්නේ නැහැ. බුදුන්සේ සඳහන් කරන්නේ මනුස්ස මනස හරීම පටු. ඒ පටු වර්තයෙන් තමයි මේ පුත්‍රජනය කියලා කියන්නේ. පුතක් පුතක් කියලා කියලා කියන්නේ එයා දන්නේ ඒ බලන බැල්ම පමණයි. ඉතින් ඒ නිසා උප්පත්තියක් තියෙන මේ පටු බැල්මමයි ගත කරන්නේත් පටු බැල්මේ ඉවර කරන්නේත් පටු බැල්ම නම් යා පුත්‍රජනය වශයෙන් ඉපදිලා පුත්‍රජනය වශයෙන් මැරලා එතකොට මේ ලද මනුෂ්‍ය ජීවිතයේ ක්ෂණ සම්පත්තිය පන්නගත්තා වෙනවා. ක්ෂණ සම්පත්තිය උපයන්නේ නැහැ. ඉතින් එන්නේම වෙන්න දෙන්නේ නැතුව බුදුන් සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝ සරණ ගිය සිල්වන්ත උපාසක පාසිකාවන්ද ඊට මේ දඨබ්බ සූත්‍රයෙන් කියනවා මෙන්න මේ සංතෑසිය දිහා, මේ සංසිද්ධිය දිහා, මේ සිද්ධිය දිහා මෙන්න මේ විදිහට බලන්න. වැළිය යුතු ආකාරයක් මේ සූත්‍රයේ බුදුජානක ඉස්මතු කරගන්න හදලා. ඒ නිසා ඉස්සරළම එවැනි ගැඹුරු විවරණයකට යන්න ඉස්සර වෙලා මේ ලෝකයා Tamange සංසාර ගමන සැප දුක කියන මේ විඳීම් දෙක අතර ගත කරන අතරේ බුදුජාන විශ්වයේ සිද්ධ වෙනවා මේකට තුන්වෙනි පැතිකඩක් තුන්වෙනි මොනතක් එකතු කරන්නේ. ඒ නිසා පුත්‍රජානස මේ සූත්‍රය පටන් ගන්නකොට කියනවා තිස්සෝ ීමේ භික්ඛවේ වේදනා කතමෝ තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. එතකොට මේ සැප වේදනාව කියලා එකක් අපි ලෝකේ සාමාන්‍ය විවහාර කරන එක දානවා. මොකද මුළු මානවයම අද විශේෂයෙන්ම මේ 2013 වෙනකොට ඒ අන්ධ භූතව මේ සැප සොයන්න ආර්ථික උපමාන හොයනවා දේශපාලන සමාජික වශයෙන් එක හැල්ම යන්නේ සැප හොයන යන ගමනකට. ඒකට කවුරුවක්වත් පේන්නේ නැහැ ඒක වැරද්දක්. මුළු මානවයා මේක මුළු කිසිම කෙනෙක් ගැලවිලා නැ ඔක්කොම සැපසොයන ගමන කියන්නේ. කොච්චර සැපසොයනවද කියනවනම් ඕනම මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ හොඳම සුන්දර වයස මේ අධ්‍යාපනය සඳහා ගත කරන්නේ ඉස්කෝලේ යන තියෙන ආසාවට නෙවෙයි කිසිම තීරුවක් නැති දේවල් ඉගෙන ගන්න දෙන්නේ මට මේකෙන් සැප ලැබෙයි කියලා හිතනවා. මට මේ විභාගේ පාස් කරගත්තොත් මට මේ දැනුම ලබා ගත්තොත් මේක ජීවිතේට සම්බන්ධ වෙන්න ඕනේ ගාණක් කඩා ගන්න පුළුවන්. ජොබ් එකක් කරගන්න පුළුවන්. සුදුසුකමක් ලබා ගන්න පුළුවන් කියලා අවුරුදු 6 ඉඳලා මගේ ජීවිතේ මම අවුරුදු 26 27 28 වෙනකම්ම අධ්‍යාපනය ගත කරා. මොනකටවත් නෙමෙයි. ඉගෙන ගන්න කරුණු කිසිම හේතුවකින් අපිට සම්බන්ධ දේවල් නෙවෙයි මේ කාරණා නිසා මට හොඳ ජොබ් එකක් හම්බෙන්නේ කියලා. ඒ තරමටම සැප නිසා වටිනා ජීවිත කාලය නාස්ති කරනවා. ඊට පස්සේ දැන් ජොබ් එක හම්බුනාට පස්සේ ඒකෙන් කිසිම අපිට වැඩක් නැහැ. ඒකටත් තව අවුරුදු 55 වෙනකම් ගත කරනවා. රොට්ට ඉතුරු වුණාට පස්සේ ගත කරලා හෙම්බත් වුණාට පස්සේ ඒ ගත කරපු වැරදි ජීවන රටාව නිසා මාරාන්තික ලෙඩකට පත් වෙනවා. 55 වෙනකොට තේරෙනවා මැරෙන්නේ මේකේ. ඊට පස්සේ හම්බ කරපු තේරම අරකට වියදම් කරපුවාම මැරෙන්න වෙන්නේ හිඟන්නේ විදිහට ලෙඩ වෙලා සූපු කරලා විසි කරපු උද්දණ්ඩක් වගේ. උක් උක්හපයක් වගේ. ඡප්ප හොයන්න මුළු ජීවිතේ ලස්සනම අවුරුදු 55. ගත කරලා 55න් පස්සේ මේ ගත කරපු ජීවිතය හම්බ කරපු සේරම අර අර ලෙඩේට වේදන් කරලා මොකද සම්පූර්ණ કૃතිම ජීවිතයක් ගත කරන්නේ. ඔය ඉස්කෝල පන්ති කාමරවලත් ගත කරන ජීවිත අද තියෙන රැකී රක්ෂා කාර්යවල තියෙන ජීවිත තන්නේ කර කිසිම සමබර ව්‍යායාමයක් දෙන එකක් නෙවෙයි. කිසිම සමබර මානසිකත්වයක් ඇති කරන එකක් නෙවෙයි. ටිකටෝම ආතති. අද පහේ පන්ති විභාගයට පාස් වෙන ළමයෙක් විඳින දුක බලන්න. අම්මලා තාත්තයි ළමයින්ට ඇති කරන ආතතිය බලන්න. කිසිසේත්ම සෙල්ලම් වයසක් ගත කරන්නේ අවුරුදු 11 ඉඳි බින්දෙන්නේ. ඊට පස්සේ 11 ඒ ළමයා පාස් වුණොත් ඊට පස්සේ ගියාට පස්සේ ඒ ඉස්කෝලේදී පුදුමාකාර තරගයක් තියෙනවා. ඊට පස්සේ වෙන 10 පන්තිය 12 විශ්වවිද්‍යාලේ එන්නේ එන්නේ තරග වැඩි වෙන්න වැඩි වෙන්න කලාතුරක මිනිහෙකුට තමයි සමබර මානසිකත්වයක් පාක්කරන්නේ. ඉහළ ඉහළ අධ්‍යාපන මට්ටම් වලට යන්න යන්න පිස්සුමයි වැඩි. එකා මරණයගෙන යන අරුදු බෙල්ල කහලා හරි ගමන්නේ මේවන්ස උඩට එන අධ්‍යාපන කරනවා. ඒ ඔක්කොම මොකද මේ කරන්නේ අපි අතට මිනිසුත් එක තරහක් නැහැ. අවුත් එක වෛර කරන්න ඕන බෑ. මේකෙන් සැප ලැබෙයි. මේ පඩියෙන් මට ලොකු සැපක් ලැබෙනවා. ඉතින් මේක වෙනස් කරන්න මම හිතන්නේ අපිට පුළුවන්. අපේ කාලේ මේක වෙනස් කරන්න වෙන අපිට දැනගන්න පුළුවන් එකක්. මේ සැප පිළිබඳව අපේ විශ්වාසය, අපේ ඇදහිල්ල මුන්ට වැඩි වැඩි. ධර්මයට වැඩි වැඩි. සංඝයාට වැඩි වැඩි. ඒ සැපට පුදුම අදහන්න වෙලාවක් නැහැ. ධර්මයෙන් අදහන්න වෙලාවක් නැහැ. සංඝයා අදහන්න වෙලාවක් නැහැ. සැප හොයන ගමන යනවා. ඉතින් මේ සැප වේදනාව විඳ හඳුල්ලා දෙන්න ඕන කමක් නැහැ. නමුත් අඳුර වෙන්නේ මොකද්ද? සැප කොච්චර ඒවත් කෙලවර වෙන්නේ දුකෙන් තමයි. දුක්ඛ සැප දෙක ලෝකේ ප්‍රිය සක ලෙස ලෝකේ පැමිණෙන. හොඳයි නරකයි දුකයි සැපයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඔක ඔයගොල්ලෝ අහලා තියෙන දින්දුවා. ඒකට කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ඔච්චර කෙරුවක්වත් හිතෙනවා සැප නිෂ්පත කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන් කියන නිසා සැප පිළිබඳ විකර ගන්න දැනගන්න අදාහ ගන්න වෙන් කළ අඳුර ගන්න දුක පිළිබඳවත් දැනගන්න අදාහ ගන්න වෙනකල් අඳුරන ඊට පස්සේ මතක තියාගන්න මේ දෙකේ නිවන නැහැ. නිවන තියෙනවා නම් තියෙන්නේ මේ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ වේදන. දුක සැප දෙකේ. නමුත් ඒක දන්නේ නැහැ. සමහරවිට අවුරුදු 80ක් ජීවත් වුණා අදුක්කම සුඛ වේදනාවකට ස්පර්ශ කරලා නැහැ. මොකද ඒ තරමටම මේ සැප පිළිබඳව තියෙන විකෘති එහෙම නැත්නම් අංශභාග වටිනාකම නිසා